මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට අද සම්බන්ධ වුණා. තොරතුරු තාක්ෂණය හා sannivedanaya ගැන තියෙන ආසාවට ලිව්වේ. ඕනම විෂයකදී ඒකට ආසාවක් ඇති කරගන්නවා. කරන්න හිතන විෂය ගැන ඊට පස්සේ ඒ විදිහට පාඩම් කරලා කරනවා. වයස මගේ 60ටත් වැඩි. පන්ති නම් ගියේ නෑ. පාස් පේපර් බලාගත්තා. විභාග නම් සාමාන්‍යයෙන් හිතුවට වඩා අමාරුයි වගේ. මම නම් හිතන්නේ සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න වයස සීමාවක් අවශ්‍ය නෑ. අපිට ඕනම කෙනෙක් වයසේ පස්සයක් නෙමෙයි මෙතන තියෙන්නේ තමන්ගේ ආශාව. ඒ යම් කිසි දෙයකට තියෙන ලැබියාව. ඒ අනුව මම කියන්නේ දැන් අපේ රටේ ඉන්න පොඩි ළමයින්ට මේ වගේ ඕනම දෙයකට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න කියලා.